තෙරුවන් සරණයි. මං හිතනවා ඔබ අතිනුත් අතීතයේ ගොඩක් වැරදි වෙලා ඇති කියලා. ඔබ ගොඩක් වැරදි කරපු කෙනෙක් වෙන්න ඇති. ඒකට කමක් නෑ. ඒ ගැන වද වෙන්න එපා. It's okay. අතීතයේ ඔබ අතින් වුණු වැරදි වලට ඔබ ඔබටම බැනගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබ ඔබට බැනගන්න ඒ ස්වභාවය නතර කරගන්න ඔබ දඟලන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමනම් මේ වීඩියෝ එක ඔබ වෙනුවෙන් ඉවසීමෙන් අහගෙන ඉන්න. ඔබ අතින් විතරක් නෙවෙයි ඇත්තටම මේ කතා කරන මගේ අතින් පවා යම් යම් අත්වැරදි වෙලා තියෙනවා. ඒත් අපිට සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කොහොමද අපි යන්න ඒ ක්‍රමය හොයාගන්නේ? ඒ ගැන තමයි මං අද ඔබට කියා දෙන්නේ. ඇත්තටම මේ ලෝකේ මිස්ටේක්ස් වැරදි කියලා දෙයක් නැහැ. තියෙන්නේ පාඩම් විතරමයි. පාඩම් විතරමයි. ඇයි එහෙම කියන්නේ? දවසක ඔබට තේරෙවි ඔබ අතින් වුණු අත්වැරදි ටික තමයි කවදා හෝ දවසක ඔබව ඔබේ ගමනාන්තයට අරගෙන යන ගුරුවරයා බවට පත් වෙන්නේ කියලා ඔබට තේරෙයි. ඒක එහෙමමයි. ඒක ඊටාම ප්‍රබල ශක්තියක්. ඒ ගැන ඔබට වැටහෙවි ඉදිරියට. ඇත්තටම ඔබ වැරදි කියලා හිතන මිස්ටේක් එකක් කියලා හිතන හැම දෙයක්ම එක්තරා සිදුවීමක් විතරයි. එක සිද්ධියක් විතරයි. ඔබට පුළුවන් ඒ සිදුවීම කැමතිනම් මිස්ටේක් එකක් වැරද්දක් විදිහට ගන්න, කැමතිනම් පාඩමක් ලෙසන් එකක් විදිහට ගන්න පුළුවන්. මේ තේරීම තියෙන්නේ ඔබේ අතේ. ඔබට පුළුවන් මෙපමණ කාලයකට අද වෙනකන් ඔබ මේ වැරදි දිහා මිස්ටේක් දිහා බලපු කෝණය බලපු විදිහ වෙනස් කරන්න ඔබට හැකියාව තියෙනවා. එක්තරා ඊජිප්තු වැකියක් තියෙනවා මෙන්න මේ විදිහට a beautiful thing is never perfect කියලා. ලෝකේ සුන්දරම දේවල් හැදෙන්නේ ਸਰව සම්පූර්ණ නැති තැන්වල. ඉතින් ඇත්තටම මේ වැරදි කියන දේවල් හදිස්සියේ වෙන්නත් පුළුවන්. යම් යම් දේවල් අහිමි වුණු වෙලාවට වෙන්නත් පුළුවන්. නැත්තම් ඔබේ අතින් කාට හරි නරක විදිහට කතා කරලා යමක් වෙන්නත් පුළුවන්. මේ වගේ මොන විදිහකට ඔබ අතින් යම්කිසි මෝඩ වැඩක් වෙන්න පුළුවන්. ඔබ අතින් ඕනම විදිහක ඔබට වේදනාවක් ගෙනල්ලා දෙන්න දුකක් ගෙනල්ලා දෙන්න පස්සේ පසුතැවෙන වැරදි වෙන්න පුළුවන්. අපි හිතනවට වැඩිය විශාල වැරදි වෙන්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. සමහර වෙලාවට ඔබ අතින් මේ සිද්ධ වුණු වැරදි වලට පුංචි දෙයකට පවා ඔබ අතින් මේ සිද්ධ වුණු වැරදි වලට ඔබ වෛර කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබට සමාව දෙන්න බැරි ගතිය ඔබ ළඟ තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වරද පුංචි වුණත් කුඩා වුණත් ලොකු වුණත් මේ වැරදි වලට පසු වෙන පසුතැවෙන ස්වභාවය වැරදිගෙන වද වෙන ස්වභාවය වැරදි වුණා කියලා දුක් වෙන ස්වභාවය ඒ තරම් හොඳ තත්වයක් නෙමෙයි. ඔබ හොඳින් මතක තියාගන්න ඔබ මිනිස්සෙක් බව. ඔබට මිනිස්සෙක් වෙලා ඉන්න ඉඩ දෙන්න. මොකද මිනිස්සෙව අතින් තමයි ඇත්තටම වැරදි වෙන්නේ. ඔබට ඔබ ඔබ ඔබ අතින් වුණු වැරදි වලට පසුතැවෙන වෙලාවට ඔබට අමතක වෙන ඔබ මිනිස්සෙක් කියලා. අන්න ඒ නිසයි ඔබට සමාව දෙන්න බැරි. ඔබට සමාව දෙන්න අපහසු වන්නේ නිසයි. ඉතින් ඔබ අතීතයේ කරපු වැරදි වලින් ඔබ අද ඉන්න තැන මනින්න උත්සාහ කරන්න එපා. ඒක හොඳින් මතක තියාගන්න. මොකද අපේ මනස ටිකෙන් ටික පරිණාමය වෙමින් යන්නේ. ටිකෙන් ටික ඉහළට දියුණු වෙමින් යන්නේ. මේ දැන් ඉන්න ඔබ අතීතයේ හිටපු ඔබ නෙමෙයි. ඉතින් ඔබ ඔබේ අතින් අතීතයේ සිද්ධ වුණු වැරදි මතින් මේ මොහොතේ ඉන්න ඔබව මනින්න උත්සාහ කරනවා නම් අන්න ඒ නිසා තමයි ඔබට වේදනාවල් එන්නේ. ඉතින් ඔබ ඔබට ඔබ ඔබ අතින් අතීතයේ සිද්ධ වුණු වැරදි මතින් නම් ඔබ දැන් ඉන්න ඔබ දිහා බලන්නේ. මම මෙහෙම කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා ඔබ ඔබේ හිතට කියා දෙනවා නම් අර අතීතයේ සිද්ධ වුණු වැරදි අනුව ඉතින් ඔබත් ඔබ දිහා එහෙම බලනවා නම් ලෝකෙත් ඔබ දිහා එහෙම එහෙම නොබලා ඉඳීද අපිට ඒක වෙනස් කරන්න බැහැනේ. ඔබත් ඒ විදිහට නම් ඔබ දිහා බලන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම ඔබ ඔබ දිහා බලන කෝණය වෙනස් කරමු. අතීතයේ ඔබ අතින් සිද්ධ වෙච්ච වැරදි අනුව දැන් ඉන්න ඔබව නිර්වචනය කරන්න යන්න එපා. ඒ අතීතයේ සිද්ධ වුණු වැරදි කරපු කෙනා නෙමෙයි ඇත්තටම අද ඉන්නේ. ඉස්සර වෙලාම ඔබ ඒක 100%ක් බාර ගන්න ඕනේ. දැන් ඒ වැරද්ද වෙලා ඉවරයි. හදවතින් මේක බාර ගන්න. ඇත්තටම ඔබ ඔබේ හදවත රිදෙන්නේ ඔබට රිදවන්නේ ඔබ ඒ කරපු වැරද්ද නෙමෙයි. ඒ වැරද්ද ඔබට බාර බැරි ස්වභාවයක් තියෙනවා. මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා කියලා ඔබට පිළිගන්න බැරි ඒ වරද ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් ඔබ ළඟ තියෙනවා. අන්න ඒකටයි ඔබ ඔය විඳවන්නේ. නැත්තම් ඒ වැරද්දට නෙමෙයි. මම හිතනවා ඔබට මම මේ කියන කාරණය තේරෙනවා ඇති කියලා. මම මේකට පුංචි කතාවක් ධර්මයේ තියෙන කතාවක් ඔබට ඉදිරිපත් කරන්නම්. වීඩියෝ එක පොඩ්ඩක් දිග වැඩි වෙයි. මේ දේවල් විස්තර කරද්දී ඉවසීමෙන් අහගෙන ඉන්න. ඔබ අහලා තියෙනවද කාශ්‍යප බුද්ධ ශාසනයේ ජීවත් වුණු එක භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ ඒ උන්වහන්සේ ජීවත් වෙලා හිටපු කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ ආයුෂ අවුරුදු 20000ක්. ඉතින් උන්වහන්සේ මහාන වෙලා ඒ මේ සිද්ධිය වෙන්න කලින් කිසිම ශික්ෂාපදයක් බිඳෙන්නේ නැතුව අති පාරිශුද්ධව සීලය සුරක්ෂිත කරපු භික්ෂුවක්. දවසක් මුන්නහන්සේ ගංගාවකින් එතර වෙන්න ඔරුවකට ගොඩ වෙනකොට ඒ ඔරුවේ බැලන්ස් එක නැති නිසා ළඟ තියෙන ගහක අත්තක් අල්ලගෙන තමයි ඒ ඔරුවට ගොඩ වුනේ. එතකොට අර ඔරුව පැද්දෙනකොට අන්බැලන්ස් වෙනකොට උන්වහන්සේ අතින් අර අල්ලගෙන හිටපු ගහේ කොළයක් කැඩිලා අතට ආවා. ඔබ අහලා ඇති සමහර විට උපසම්පදා භික්ෂූන් වහන්සේලාට මේ ගස්වල කොළ මේ දේවල් සිඳින්න බෑ. එක ආපත්‍යක් වෙනවා, ඇවතක් වෙනවා. මගේ මතකයේ හැටියට පජිති ආපත්‍යක් වෙන්නේ. ඉතින් ඇත්තටම ඒක උන්වහන්සේ හිතලා කරපු දෙයක් නෙමෙයි. ගහකින් කොලයක් කැඩෙන එක අපාගාමී වෙන අකුසලයකුත් නෙමෙයි. ඒ ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවපු හේතු තිබුණා. අපි ඒව ගැන පස්සේ කතා කරමු. ඉතින් නමුත් මුන්වහන්සේට මේ කොලේ කැඩිච්ච එක හිතාමතා නොකළා වුණත් උන්වහන්සේ ඒ ගැන සෑහෙන වද වුණා. අනේ මේ පමණ කාලයකට මගේ අතින් කිසිම ශික්ෂාපදයක් බෙඳුනේ නැහැ. මේක සිද්ධ වුණානේ කියලා උන්වහන්සේ සෑහෙන වද වුණා. ඉතින් ජීවත් වුණු ටික කාලෙත් ඉදිරියට ගිය කාලෙත් උන්වහන්සේ මේ ගැන පසුතැවි තැවි ඉඳලා දවසක් උන්වහන්සේ හිතනවා මම මේ ආපත්‍ය ආරෝචනය කරලා ඇවැද්දෙසා ගන්න යන්න ඕනි කියලා. ඉතින් උන්වහන්සේ දැන් මේ විඳවනවනේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ හිත සුද්ධ කරගන්නත් එක්ක මේ ආපත්‍ය දේශනා කරන්න යනකොට ඇවැත් පිරිසිදු කරගන්න යන අතරමඟදී තමයි උන්වහන්සේ අපවත් වෙන්නේ. එතකොට උන්වහන්සේට මේ සිද්ධිය සිහි වෙලා උන්වහන්සේ ඉපදුනා කියනවා. මට මතක නැහැ දිග ප්‍රමාණය නම් කොහොම වුණත් අති දැවැන්ත නාගයෙක් වෙලා තමයි උන්වහන්සේ ඉපදෙන්නේ. ඒ නාගයා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙ වෙනකනුත් හිටියා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ නාගයාට ධර්මයක් දේශනා කළා. ඇත්තට මම උත්සාහ කරන්නේ ඒ ගැන කියන්න නෙමෙයි. ඇයි අර භික්ෂුව අපාගාමී වුනේ? ඇයි ඒ භික්ෂුව තිරිසන් ලෝකෙක උපන්නේ? මේ පුංචි දෙයකට ඔබ ඔබේ හදවතින් අහන්න උන්වහන්සේ අපායට ගියේ තිරිසන් තිරිසන් සතෙක් වෙලා ඉපදුනේ අර කොලයක් කැඩීම නිසා සිදුණු ඇවත නිසාද නැත්නම් ඒ ඇවත සම්බන්ධයෙන් උන්වහන්සේ ගීතයේ තිබුණු පසුතැවීම නිසාද දුක් නිසාද හදවතින් අහන්න ඇත්තටම අපි අපායට යන්නේ අපි කරපු පව් නිසා නෙමෙයි මන් දන්නවා ඔබට මේක ආందోලන ආందోලනාත්මක වාක්‍යයක් වෙයි ඇත්තටම අපි අපායට යන්නේ අපි කරපු පව් නිසා නෙමෙයි. ඒ පව ගැන අපි දක්වන ආකල්පය නිසායි. හොඳින් මතක් කරාන ඔබ මිය යනකොට ඔබ පාපයක් කරමින් ඉන්නේ නැහනේ. අපි හිතමු ඔබ සතෙක් මැරනවා. අවුරුදු ගානකට කලින් ඊට පස්සේ ඔබ මැරෙන වෙලාවේ ඔබට ඒ සතා මරපු දේ මතක් වෙලා ඒ ගැන විඳවලා මැරෙනවා. එතකොට ඔබ මේ මැරෙන වෙලාවේ සතා මරනවා නෙමෙයිනේ. ඒක වෙලා ඉවරයි. ඒ දේ ගැන ඔබේ මනසේ තියෙන ආකල්පය පසුතැවෙන ගතිය තමයි ඔබට මරණාසන්න වෙලාවේ මනසට අරමුණු වෙන්නේ. අන්න ඒ නිසයි ඔබ අපායට යන්නේ. මතක තියාගන්න අපි අපායට යන කතාව ගැන පස්සේ කතා කරමු. ඔබ විඳවන්නේ ඔබ දුක් වෙන්නේ ඇත්තටම කරපු වැරැද්ද නිසා නෙමෙයි වැරැද්ද ගැන ඔබ දක්වන ආකල්පය නිසා. මේ පසුතැවීම එන්නේ ඔබේ මනසට හැකියාව නැහැ මං අතින් වැරැද්දක් වුණා කියලා බාර ගන්න. ඔබේ මනස ඒක ප්‍රතික්ෂේප කරනවා. අන්න ඒ ගතිය, අන්න ඒ ස්වභාවය නිසායි ඔබට පසුතැවීම කියන කෙලෙසේ හටගන්නේ. ඔබේ මනස විඳවන්නේ. ඉතින් මේක හදවතින්ම බාර ගන්න. ඔව් මගේ අතින් එහෙම වැරද්දක් වුණා. එහෙම මිස්ටේක් එකක් වුණා. ඒක එච්චරයි. එතකොට බලන්න ඔබේ මනසට දැනෙන වෙනස. ඔබේ මනසින් ලොකු බරක් ඉවත් වුණා වගේ ඔබට දැනේවි. විශාල සැහැල්ලුවක් ඔබේ මනසට දැනේවි. එතකොටම ඔබට තේරෙයි ඔබ පීඩාව ඉඳලා තියෙන්නේ වැරද්දට නෙමෙයි. ඒ වැරද්ද බාර ගන්න බැරුව ඔබේ මනසින් හදාගත්තු දෘෂ්ටියට, ආකල්පයටයි ඔබ විඳවලා තියෙන්නේ. එහෙම වැරද්දක් වෙන එක මනුෂ්‍ය ස්වභාවය. ඔබ ඔබව බාරගන්නේ නැත්නම් වෙන කෙනෙක් ඔබව බාරගනීද? ඉස්සෙල්ලා ඔබ ඔබව බාර ගන්න. ඔබේ අතින් වුණු වරද බාර ගන්න. හැබැයි මේ උපදෙසෙන් වැරදිවා තේරුම් ගන්න එපා මේ වැරදි කරන්න පව් කරන්න අනුබල දෙනවා කියලා. නුවණින් තේරුම් ගන්න ඇත්තටම වැරද්දක් ගැන අපි අතීතයේ කරපු වැරද්දක් ගැන පසුතැවීමක් එන්නේ වැරදි හදා ගන්න ඕනි අයටයි. වැරදි හදා ගන්න ඕනි නැති අයට තමන් කළ වැරදි ගැන පසුතැවීමක් කවදාවත් එන්නේ නැහැ. මේ වෙනස තේරුම් ගන්න. ඒ නිසා අපි මේ කතා කරන්නේ වැරදි කරලා පසුතැවෙන විඳවන අයට. ඉතින් මෙන්න මේ බාර ගැනීම තුල ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ වැරද්ද මනසින් අතහරින්න. අපි ඒක බාරගත්තාම මනසෙන් ඒක අතහැරෙනවා. මේක ඒ අතහැරීම යටින් සිද්ධ වෙන දෙයක් මනසේ. ඔබ ඒ වරද බාර ගන්න ෂණයකින්ම වරද අතහැරිලා යනවා. එතකොට ඔබේ මනසේ සැහැල්ලුව විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේම තවත් දෙයක් තියෙනවා ඔබට පුළුවන් ඔබ අතින් උණු වැරදි පාවිච්චි කරන්න යමක් ඉගෙන ගන්න. ඔබේ නුවණ, ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න ඔබට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඔබේ වැටහීම, අවබෝධය වැඩි කරගන්න අවස්ථාවක් කරගන්න පුළුවන්. ඇත්තටම මේ මේ ලෝකේ අපිට අහක දාන්න, විසික් කරලා දාන්න කිසිම අත්දැකීමක් නැහැ. ඔබ අතීතයේ විඳ විඳපු, ලබපු කිසිම අත්දැකීමක් විසික් කරලා දාන මට්ටමේ කිසිම දෙයක් නැහැ. සියල්ලගේ මේ වටිනාකමක් තියෙනවා. මොකද දන්නවද ඔබ අද ඔය ඉන්න තැනට ආවේ ඒ අතීතයේ සිදුවුණු වැරදි මතින් බව අමතක කරන්න එපා. ඒක ඔබට විශ්වාස නැති වෙයි. නමුත් ඒක එහෙමම තමයි. ඔබ අද ඔය ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ අතීතයේ ඔබ අතින් සිද්ධ වුණු වැරදි මතින්. ඉතින් ඒ වරද තුලින් ඔබට ගන්න පුළුවන් දේ ගන්න බලන්න. මොකද මේ ලෝකේ හැම දෙයකම හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා. හැබැයි අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ, ඇබ්බැහි වෙලා තියෙන්නේ දේවල් වල නරක පැත්ත අල්ලන්න විතරයි, දකින්න විතරයි. ඒත් ඔබේ හිතේ ඒ ඒ සිදුවීම ගැන ඒ වැරැද්ද ගැන හටගන්න එකම එක එකම එක සිතුවිල්ලක් වෙනස් කරපු ෂණයකින් ඒ සිද්ධියේ ඔබ මෙතුවක්කල් නොදුටු පැත්තක් ඔබට දැක ගන්න ලැබෙනවා. ඔබට පේන්න ගන්නවා. හරියට එකම කාසියේ දෙපැත්ත වගේ. ඔබ ඒ සිද්ධිය සම්බන්ධයෙන් හිතන විදිහ පමණයි වෙනස් කරන්න ඕනේ. හරියට රසායන විද්‍යාඥයෙක් වගේ. ඇයි ඒ? රසායන විද්‍යාඥයෙක් තමන් ළඟ තියෙන කිසිම වටිනාකමක් නැති සමහර විට කිසිම වැදගත්මක් නැති යම් යම් මූලද්‍රව්‍ය ටිකක් එකතු කරලා ඊටාම බලවත් ශ්‍රේෂ්ඨ හොඳ දෙයක් නිර්මාණය කරනවා. අපිත් අන්න ඒ වගේ වෙන්න ඕනේ. අපේ හැම වරදකම සැඟවෙලා තියෙනවා යම් කිසි හොඳක්. අන්න ඒ හොඳ හොයාගන්න ක්‍රමය ඔබ ඉගෙන ගන්න ඕනේ. ඒ හොඳ දකින්න නම් ඔබ මෙතුවක්කල් ඔබේ වැරදි දිහා, ඔබේ අත්වැරදි දිහා, මිස්ටේක් දිහා ඔබ බලපු ක්‍රමේ වෙනස් කරන්න. ඔබ උත්සාහ කරන්න ඕනේ. ගොඩක් අය හිතනවා මෙහෙම මේ මේ වැරද්ද දෙයක නරක පැත්තම දකින්න පුරුදු වෙලා ඉන්න අය ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම දේවල් කරන්නේ? දෙවියන්ගෙන් විශ්වෙන් අහනවා ඔබන්න එහෙම. ඇත්තටම දෙවියන්ගෙන් විශ්වෙන් ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා අහනවට වැඩිය ඔබ මට පෙන්වන්න උත්සාහ කරන්නේ මොකක්ද? ඔබ මට උගන්වන්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා අහන්න පුරුදු වෙන්න. දෙවියන්ගෙන් විශ්වයෙන් අහන්න. ඔබ මට මොකක්ද මේ දේවල් වලින් උගන්වන්න උත්සාහ කරන්නේ? නමුත් අපි අහන්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ? මෙන්න මේ විදිහට ඔබ හිතන විදිහ වෙනස් කරන්න. සමහර විට ඔබේ මේ විශ්වය මේ සොබා දහම උත්සාහ කරනවා ඇත්තේ පෙරට වැඩිය ඔබේ මනසේ තියෙන අවධානය වැඩි කරන්න වෙන්න පුළුවන්. ඔබේ සතිමත් බව වැඩි කරන්න ඔබට ඔබට යම් සංඥාවක් දෙනවා වෙන්න පුළුවන්. ඔබේ ඉවසීමේ ගුණය, ඔබේ අතහැරීමේ ගුණය මේ වගේ ඕනෙම දෙයක්. ඔබ ළඟ ඔබ ළඟ නැති දෙයක් හදාගන්න, එක තියෙන වැරද්දක් අයින් කරන්න ඔබට යම්කිසි රතු ලයිට් එකක් පත්තු කරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔබට පුළුවන් ඒ වරද හරහා ඔබ දකින විදිහ වෙනස් කරගන්න. ඒ පාඩම ඉගෙන ගැනීමෙන් ඒ වරද අතහැරෙනවා ඔබේ මනසින්. ඔය මන ඒ ඒ වැරදි ගැන ඔබේ මනසේ තියෙන විඳවීම අයින් වෙනවා. එතකොට ඔබ නොදැනම ඒ වැරද්ද අතහැරලා යන අතහැරලා යන ඔබේ මනසින්. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි අතින් වැරද්දක් වෙන්නේ ඒ මත්තේ ඒ වැරද මත්තේ නවතින්න නෙමෙයි. ඒක ජීවිතයේ අවසානය නෙමෙයි. ඒක ලෝකේ අවසානයක් නෙමෙයි. මතක තියාගන්න මේ විශ්වය හැම වෙලාවෙම අපිට නිවැරදි වෙන්න තවත් අවස්ථාවක් දෙනවාමයි. අන්න ඒ වෙනුවෙන් ඒ වැරද්ද අතාරින්න. ඔබ ඒ වරද අතහැරීමේ කලාව ඉගෙන ගත්තොත් දවසක ඔබට පොතක් ලියන්න පුළුවන් වේවි. ඔබේ වැරදි අතහැරිමින් ඔබ ඒවා මතින් පරිණාමය වුණ හැටි ගැන කියලා ඔබට පොතක් ලියන්න පුළුවන් වේවි. තමන්ගේ වැරදි ආශිර්වාදයකට පෙරළ ගන්න ක්‍රමය අන්න ඒක. ඔබටත් කිසිම අඩුවක් නැතුව ඒ ශක්තිය තියෙනවා. මේ වැරදි ආශිර්වාදයක් බවට පත් කර ගැනීමේ හැකියාව ඔබ ළඟ තියෙනවා. නමුත් ඔබට ඒක හොයාගන්න උවමනාව නැහැ. පුරුදු රටාවට තමයි ඔබේ මනස වැඩ වැඩ කරන්නේ. මෙන්න මේ දේවල් ගැන ලියපු පොතක් ඔබට පුළු ඔබට පොතක් ලියන්න ඔබට අත්දැකීම් එකතු වේවි දවසක. ඒ පොත ලෝකේ වැඩියෙන්ම අලෙවි වුණු පොත බවටත් පත් වේවි සමහර විට. එච්චරටම වැදගත්කමක් අපේ අතීත අත්වැරදිවල තියෙනවා. ඇත්තටම තවත් පැත්තක් තියෙනවා මේ වැරදි අතහරින්න තියෙන. මතක තියාගන්න මේ ලෝකේ ගොඩාක් වැරදි කරලා තියෙනවා නම් යම්කිසි කෙනෙක්, ඒ කියන්නේ ඔබ යම්කිසි විදියකට ශ්‍රේෂ්ඨ තැනකට යමින් ඉන්න කෙනෙක් කියන එකයි. ඇයි එහෙම කියන්නේ? ඇත්තටම මේ ලෝකේ ගොඩක් වැරදි කරලා තියෙන අය ගොඩක් ප්‍රඥාවන්තයි. මේක වරදවා තේරුම් ගන්න එපා කියලා අපි නැවතත් කියනවා. ඔබ දන්නවද මේ ලෝකේ වැඩියෙන්ම වැරදි කරලා තියෙන්නේ කවුද කියලා? ඒ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරණ සමයේ බෝසත් අවදියේ උන්වහන්සේ තමයි මේ ලෝකේ වැඩියම වැරදි කරපු කෙනා. උන්වහන්සේ තමයි මේ ලෝකේ වැඩියම දුක් විඳපු කෙනා. ඇයි ඒ? එහෙම නොවුනොත් උන්වහන්සේට සර්වඥතා ඥාණය සාක්ෂාත් කරන්න බෑ. බුදු වෙන්න බෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ ලෝකේ තියෙන සියලුම වරදක් ගැන, සියලුම වැරදි ගැන හැම පැත්තකින්ම උන්වහන්සේ දැනගෙන ඉන්න ඕනේ බෝසත් සමයේ. මොකද මේ උන්වහන්සේ ලෝකෙට ඒ දේවල් වල හැම පැතිකඩක් ගැනම දේශනා කරන්න යන්නේ. බුදු කෙනෙක් කියන්නේ සියල්ල අවබෝධ කරපු කෙනෙක්. සෑම වරදකම සෑම දුකකම සෑම පැතිකඩක්ම උන්වහන්සේ දැනගෙන ඉන්න ඕනේ. ඒක සංසාරේ උන්වහන්සේ අත් දැකලා තියෙන්න ඕනේ. අත් විඳලා තියෙන්න ඕනේ. ඒ කෙනා තමයි ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවන්තම කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඔබ දන්නවද අධ්‍යාත්මික මග යන ගොඩක් අය ප්‍රඥාවන්ත වෙන රහස මෙන්න මේක තමයි. මොකද ගොඩක් වැරදි කරපු අයට තමයි හැදෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඒගොල්ලෝ අධ්‍යාත්මික මඟ තෝරගන්නවා. මොකද ඒ අය දන්නවනේ අපි අතින් ගොඩක් වැරදි කළා, වැරදි වෙලා තියනවා කියලා. නමුත් වැරදි නොකරපු, ගොඩාක් වැරදි සිද්ධ නොවන අයට අධ්‍යාත්මික මඟට එන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. අන්න ඒ නිසායි වැරදි කරන අය ප්‍රඥාවන්ත වෙන්නේ. මම නැවතත් කියනවා මේක වැරදි කරන්න අනුබල දීමක් නෙවෙයි වැරදවා ගන්න එපා. මනසේ ඇතිවන සියුම් වෙනස්කම් තියෙනවා. ඇත්තටම මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ හොඳ මිනිස්සු වෙනුවෙන් නෙමෙයි. පෞකාරය වෙනුවෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පහළ වුණේ පෞකාරයන්ට ගල් ගහන්න නෙමෙයි. මොකද දන්නවද හොඳ හොඳ දේවල් කරන අයට දැනටමත් හොඳ අයට ධර්මයක් අවශ්‍යද? නැහැ. වැරදි කරන අයට, පව් කරන අයට තමයි ධර්මයක් අවශ්‍ය. මොකද ඒගොල්ලන්ටයි හැදෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ නිසායි වැරදි වැඩිපුර කරපු අය ඉක්මනින් නිවන් දකින්නේ. මොකද ඒගොල්ලෝ ඉක්මනට ධර්මයට යොමු වෙනවා. ඒගොල්ලන්ට කොහෙන් හෝ විශ්වයෙන් ධර්මයේ මුණ ගැස්සෙනවා. ඒගොල්ලන්ට ධර්මයේ මුණ ගැසුණට පස්සේ ඒගොල්ලෝ අතින් වැරදි ගොඩක් වෙලා තියෙන නිසා ඒගොල්ලෝ වේගෙන් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න උත්සාහ කරනවා. මතක් කරන අඟුලිමාල මහරහතන් වහන්සේ, මතක් කරන අම්බපාලි තෙරණින් වහන්සේ. ඒ නිසා මතක තියාගන්න අපේ අතින් සිද්ධ වෙන හැම වරදකින්ම අලුත් දොරක් ඇරෙනවා. අලුත් දොරක් විවෘත වෙනවා. ඔබට මෙන්න මේ දේ පේන්න ගනීවි. ඉතින් මේ දේවල් දකිනකොට ඔබට තේරෙවි මේ ලෝකේ වැරදි තරම් මිස්ටේක් තරම් සුන්දර දෙයක් තවත් තියනවාද කියලා. ඉතින් යම්කිසි දෙයක් වැරදුනාම මිස්ටේක් එකක් වුණාම ඔබේ හිතට කියා දෙන්න මට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ මේ සිද්ධ වෙච්ච වැරැද්ද හරියට කරන්න ඉගෙන ගන්න. මේ වැරැද්ද සිදු නොවන විදිහට යමක් ඉගෙන ගන්න මට තව අවස්ථාවක් ලැබිලා කියලා ඒක බාර ගන්න. ඇත්තටම අපිට දෙයක් හරියට කරන්න ඉගෙන ගන්න පුළුවන් වැරැද්දක් උණු වෙලාවට විතරයි. මොකද දන්නවද? වාජන බිඳෙන්නේ වාජන හෝදන අය අතින් මිසක් පැත්තකට වෙලා බලන් ඉන්න අය අතින් නෙමෙයි. ඒත් භාජනයක් බිඳුනම තමයි එයාට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ඊළඟ වතාවේ භාජන නොබිඳ හෝදන කලාව. හැබැයි භාජන හෝදන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න කෙනාට කවදාවත් මේ කලාව ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. ඔබ යම් ශ්‍රේෂ්ඨ අරමුණක් කරා යන යනවා නම් ඒ යනකොට වැඩිපුර වැරදි වෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි ඒ වෙන්නේ ඔබේ ඊළඟ ලෙවල් එකට ඔබේ මනස අරගෙන යන්නයි. ඔබට අලුතෙන් දෙයක් උගන්වන්නයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඉතින් උත්සාහ කරන්න මෙන්න මේ විදිහට වැරදි දිහා දකින්න. ඔබේ අතීතයේ සිදුවුණු වැරදි දිහා බලන්න මෙන්න මේ ක්‍රමයට ඉගෙන ගන්න. මේ දේවල් වලින් ඔබ දන්නේ නැති වුණාට ඔබේ අතින් අතීතයේ සිදුවුණු වැරදි ඔබේ මනසින් අතහැරෙනවා. ඒ වගේම ඔබව අලුත් මානයකට අරගෙන යනවා. ඔබේ මනස පරිණාමය වෙනවා. ඉගෙන ගන්න මේ ක්‍රම ටික ඔබ මේ తాවකාලිකව යන ගමන තුල සිද්ධ වෙන යම් යම් සිද්ධි ස්ථීර මානසික මට්ටම් හදාගන්න පාවිච්චි කරන්න එපා. ඒවා తాවකාලිකව සිදුවන අවිනිශ්චිත දේවල්. ඔබ ඒ තුලින් පරිණාමය විය යුතුයි. ඒ වගේම හොඳින් මතක තියාගන්න මේ ක්‍රම ඉගෙන ගන්න මේ ක්‍රම දන්න අයව ආශ්‍රය කරන්නත් අමතක කරන්න එපා. මොකද ඒ අයගෙන් ඔබට විශාල පිහිටක් ලැබෙනවා. ඉතින් අවසාන වශයෙන් ඔබට මතක් කරනවා ඔබ අතින් සිදුවන සියලුම වැරදි, සියලුම මිස්ටේක්ස්, පාඩම් සහ ආශිර්වාද විදිහට බාර ගන්න ක්‍රමය ඉගෙන ගන්න. ඇත්තටම මේ ලෝකේ වැරදි කියලා දෙයක් නැහැ. තියෙන්නේ පාඩම් සහ ආශිර්වාද පමණමයි. තෙරුවන් සරණයි.